යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් මෙතන විමසනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කළ බැව් පවසමින් සිල් සමාදන් වීමෙන් පසු 12න් පස්සේ තේබීම විකාලයට අහු වෙන බව පැවසූ නිසා ඔවුන් තේබීමෙන් වැළකී සිටිනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් දේශනා කරා එහෙම නොවන බව. බුරුමේ පමණක් එසේ කරන බවත් බුරුමවැසියන් තේකොළ එළවලුවක් වශයෙන් සලකන නිසාවෙන් අපට එය එසේ නොවන බවත් තවද ගස්ලබු අලිපේර අන්නාසි මහ ඵල වලට අයත් නොවන බවත් ඔබ වහන්සේ දේශනා කොට තිබේ. එයද එසේ නොවන බව අපි මෙතෙක් අසා ඇත. අපට අනුකම්පා කොට පහදා දෙන්න. ධර්ම කාරණාවක් හරියටම අහගත්තේ නැතිකොට හුඟ වරදිනවා. තේ, කෝපි, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් මේ සියලුම දේවල් ගින්නෙන් පැසවෙන දේවල්. එතකොට මහා වග්ගපාලි අට කතාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගිලම් බවක් නැතුව ගිලම්පසක් වළඳනවා කියන එක තණ්හාවේ එක කාරණාවක්. තණ්හාවක් ඒක. අපි මේ යන්නේ නිවන හොයාගෙන. දැන් මේ කාරණාව තියෙන්නේ අටසිල් තියෙන අයට නිසා පන්සිල් තියෙන අයට නෙමෙයිනේ. එතකොට ඒ තණ්හාවෙන් අපි අයින් කරන්නයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නේ. ඒ නිසා මේ තේ කෝපි වැළඳුවා කියලා විකාල භෝජනය කියන ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. ඒක තමයි මේ වරද්දගෙන තියෙන්නේ. තේ කෝපි වැළඳුවා කියලා විකාල භෝජන ශික්ෂාපදේ කොහොමවත් කැඩෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තියක් තමයි තියෙන්නේ ගිලම් බවක් නැතුව ගිලම්පසක් ගන්න එපා. තේ එකක් බීවහම හොඳ වෙන අසනීපයක් තියෙනවා නම් තේ එකක් බොන්න. එතකොට අසනීපයක් තියෙනවනේ. එතකොට ගිලන්. තේ එකක් බීහම හොඳ වෙනවා නම් අසනීපයක් තේ එකක් බොන්න පුළුවන්. ඒකෙන් විකල්පෝජනය වෙන්නේ නැහැ. බඩේ අමාරුවක් තියෙනවා කියලා 12 පහු වෙලා කෝපි එකක් වැළඳුවා කියලා කිසි වරදක් වෙන්නේ වෙන්නේ නැහැ. රැයට පාඩම් කරනවා වෙන්න පුළුවන්, රැයට භාවනා කරනවා වෙන්න පුළුවන්, බණ පොත් කියවනවා වෙන්න පුළුවන්. එතකොට නිදිමතක් එනවා වෙන්න පුළුවන්. ඒක පාලනය කරගන්නම බැරි නම් තේ වතුර වීදුරුවක් පාවිච්චි කරුවොත් ඒ නිදිමත ටිකක් මගහරවගෙන තව ටිකක් බණ පොත කියවන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරන්න. විකාල භෝජන වෙන්නේ නැහැ. මේ ප්‍රඥප්තිවාදී ශික්ෂාපදේ ශ්‍රද්ධාවෙන් ආරක්ෂා කරන්න තියෙන එක. භාග්‍යතුන් වහන්සේ 12න් පස්සේ නැත්තම් ඉරු අවරට ගියාට පස්සේ ගින්නෙන් ප්‍රසවාගත්ත දේවල් වළඳන්න එපා කියලා දේශනා කරලා තියෙන නිසා ශ්‍රද්ධාව නිසා මම මේ වළඳන්නේ නැහැ. නමුත් ගිලම් බවක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ අවසර දීලා තිනවා. ඒ හින්දා මේ තේකෝපි බීවහම විකාල භෝජනා කියන ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. ඒක කොහොමවත් වරද්දා ගන්න එපා. එතකොට තේ දලු හපලා කන එක බුරුමේ විතරක් නෙමෙයි ලංකාවෙත් ওই ගාල්ල මාතර පැත්තේ තියෙනවා. තේ දලු කනවා. ඒක නිසා නෙමෙයි මේ බුරුමේ තේ ප්‍රශ්නේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශික්ෂාපදයේ හින්දා. මහවග්ගපාලිය හොඳට බලන්නකෝ. එහෙම නැත්නම් රෙරුකාණේ මහානායක හාමුදුරුවෝ ලියාපු උපසම්පදා සීලය කියන පොතේ 61 වෙනි පිටුව බලන්න. ඒකේ මේ කාරණාව ඊටාම විස්තරව දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා. මටත් ওই කාරණාවල චෝදනාත් කරලා තිබුණා සමහර අය. Facebook එකේ එහෙම. රේරුකාණී ස්වාමින් වහන්සේ දේශනා කළෙත් උන්වහන්සේත් මේ කාරණාව පැහැදිලි කරලා නැත්නම් නාවුයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ මේ කාරණාව ගැන අදහසක් දක්වලත් නැත්නම් මේ කෝරළයාගේ මහාමුදුරුවෝ වගේ පුංචි කෙනෙක් මේ මහතෙරවරුන්ගේ ශික්ෂාපද තර කරන්න හදන්නේ ඇයි කියලා. නමුත් ඒ චෝදනා කරපු අය මට හිතෙන්නේ උපසම්පදා සීලේවත් කියවලා නැහැ කියලා. ඒ උපසම්පදා සීලේ පොතේ 61 වෙනි පිටුවේ අපූර්වට මේ යාමකාලිකයයි යාවකාලිකයයි පිළිබඳව දේශනා කරලා තිනවා. 12න් පස්සේ ගින්නෙන් පැසවාගත්ත දේවල් සුදුසු නෑ කියලාම උන්වහන්සේ දේශනා කරනවා. ඒ උන්වහන්සේ නෙමෙයි දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරලා තියෙනවා. ඒක බලහම තව ටිකක් අපේ පින්නතොට ඒක තහවුරු වෙනවා. ඒක මේ ශ්‍රද්ධාවෙන් පිළිපදින්න තියෙන කාරණාවක් මිසක් සිල්පදේ උල්ලංඝනය වෙන්නේ නෑ. ඒ හින්දා විකාලයට භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නෙම පළතුරු යුෂපානය. ඒකෙන් බඩ පිරෙන්නේ නෑ. නමුත් හැන්දෑවේ ආහාර වේලෙන් එකතු වෙන්න ඕනේ ශක්තිය ලැබෙන පාන වර්ග 8ක් තමයි මේ ਸਰුවඥතා ඥාණයෙන් බලලා තමයි දේශනා කරලා තියෙන්නේ. නැත්නම් අපිට හිතෙන්නේ නැහැනේ ජම්බු වීදුරුවක් ජම්බු ටිකක් මිරිකලා වැළඳුවාම මේ හොඳයිද කියලා නෑ මේක මේ ਸਰුවඥතා ඥාණයෙන් දැකලා තියෙන්නේ. ජම්බු වල අද තියෙන ජම්බු ගැනද දන්නේ නමුත් අෂ්ටපාන වල ජම්බු පාන තියෙනවා. එතකොට තවත් අතිරේක දේවල් වෙරළු, දිවුල් ඒ වගේ නොයෙක් පාන වර්ග තව අතිරේකව ගන්න පුළුවන් අපිට. අෂ්ටපාන වලට අමතරව. ඒ හින්දා මේ වරද්ද ගන්න එපා තේ බීවොත් විකාල භෝජනේ වෙන්නේ නැහැ. අර භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාවට පොඩි පළුද්දක් වෙන එකයි වෙන්නේ. බුරුමේ නම් පාවිච්චි කරන්නෙම නැහැ. ඒ නැත්තේ මේ එළවලුවක් හින්දා නෙමෙයි. ශික්ෂාපදේ ගරු කරන හින්දා. ඊළඟ එක තමයි මේ පැපොල් අලිපේර අන්නාසි. මහපල වෙන්නේ නැහැ කියලා කියප එක. වෙනතන මෙතන මහපල කියලා කියන්නේ මේ gediya ලොකු වෙච්ච නිසා නෙමෙයි. හිතන්න එපා මහපල කියන්නේ ලොකු gediya වලට කියලා. එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ මහඵල හැටියට දේශනා කරපු ඵලත් අපිට පරිහරණයට ගන්න පුළුවන් ඵල වර්ග දෙකක් තියෙනවා. අන්නාසි මහඵල වලට අයිති වෙන්නේ නැහැ. අලිගැට පෙර අයිති වෙන්නේත් නැහැ. ගස් ලැබු අයිති වෙන්නේත් නැහැ. මේ පාන වර්ග තුනම බුරුමෙත් පාවිච්චි කරනවා. ඉතින් ඊටාම විනය ගරු කරන තැන් ලංකාවෙත් පාවිච්චි කරනවා. දැන් එක එක්කෙනාගේ ගුරුකුලවල සමහර වෙලාවට එක එක මතිමතාන්තර තියෙනවා. දැන් චොකලට් කොහොමවත් බෑනේ. චොකලට් කියන වර්ගය කොහොමවත් පාවිච්චි කරන්න බෑ. නමුත් සමහර අය චොකලට් පාවිච්චි කරනවා අර කළු පාට චොකලට් එක පාවිච්චි කරුවට කමක් නෑ කියලා. නමුත් එහෙම බෑ. නමුත් අර එක එක්කෙනා හදාගත්තේ එහෙම විවිධ විවිධ වෙනස්කම් වගේක් තියෙනවා. චතු මදුර වුණත් ගින්නෙන් පැසවලා ගත්තොත් හැන්දෑවට කැප නෑ. ඒ නිසා විශේෂයෙන්ම පැසවනවා නම් අවුවේ පැසවන්න ඕනේ. ඒ කිතුල් හකුරු එකතු කරුවොත් කැප නෑ. උක් හකුරු එකතු කරන්න ඕනේ. ඒක විශේෂයෙන් සඳහන් කරනවා. උක්කකුරු කියන කාරණාව. මේවා පිළිතුරේ මේ ධර්මයේ හරියට මේ මේවට කරුණු එකතු වෙන තැන් තියෙනවා. දැන් අර පහුගිය දවස්වල අපි කොණ්ඩඤ්ඤ සූත්‍රය සාකච්ඡා කරපු වෙලාවේ එතන තියෙනවා මේ 이르දිමත් ඇත්තු කොණ්ඩඤ්ඤයන් වහන්සේට උක්කකුරු පිළිගන්න බව. උක්කකුරු තමයි පිළිගන්නලා තියෙන්නේ. උක් දඬු ගෙනහිල්ලා ගල් උඩ තියලා තලලා ගල් බෙන වලට මිරිකලා වක් කරලා අවුවෙන් පැසවලා හකුරු බවටපත් වුණාට පස්සේ කිරිගල් කැට වාගේ හකුරු කැට ගෙනහිල්ලා පූජා කළා කියලා කියන්නේ. ඒතර උක් හකුරු පූජා කරලා දෙන්නේ. එතකොට ධර්මයේ බොහෝම සඳහන් කරනවා ගිලන් නොවිච්ච භික්ෂූන් වහන්සේලාට හකුරු හපන එකත් භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ දිය කරලා ගන්න ඕනේ. ගිලන් භික්ෂූන් වහන්සේ නමකට විතරයි හකුරු හපන්න කැප. හැබැයි ඒ කැපත් උක් හකුරු, පොල් හකුරු, තල් හකුරු, කිතුල් හකුරු ඒ තුනම බෑ. එතකොට මහපල ගණේටයි තියෙනවා පොල්, තල්, කිතුල්. එතකොට මදුළු ගණේටයි තියෙනකොට කොස්, වැල වරක දෙකමයි තියෙනවා. ඊට අමතරව දූරියන් අයිති වෙනවා. බිම දිගට වැල් යන ඒවා මොකවත් ගන්න බෑ. කොමඩු, කැකිරි, පිපිඤ්ඤා, ලාබු ඒවා මොකවත් හවසට ගන්න බෑ. හැබැයි බිම වැල් යන ඒවා. දැන් මිදි වාගෙව්වා, වැල් දොඩම් වාගෙව්වත් වැල් තමයි යන්නේ. ඒවා උඩ යන වැල්. ඒවා අයිති වෙන්නේ බිම වැල් යන ඔය කොමඩු, කැකිරි වාගේ දේවල් මහපල ගණයට අයිති වෙනවා. එතකොට කොස්පවුලේ වුණා ඔක්කොම අයිති වෙනවා. ඒ නිසා අනෝද පිළිබඳවත් විනය ගොඩක් ගරු කරන ස්වාමින් වහන්සේලා අනෝද අයින් කරලා තියෙනවා. මොකද අනෝදවලත් මදුළු ස්වභාවයෙන් තියෙන නිසා. නේතු ගස් ලැබුවයි තියෙන්නේ නැහැ. ගස් ලැබු කියහම පැපොල් කියහම පොල් ගණේටයි තිත් නැහැ. ලැබු කියහම වැල් ගණේටයි තියෙන්නේත් නැහැ. ඒ හින්දා ගස් ලැබු පිළිබඳව එහෙම වෙන ප්‍රශ්නයක් ධර්මයේ සඳහන් කරලත් නැහැ. අන්නාසි පිළිබඳවත් නැහැ. හලිපේන සම්බන්ධිනුත් නැහැ. ඒවා මහපල ගණේට යන්නේ නැහැ. ඒකෝපි ප්‍රශ්නේ වරද්ද ගන්න එපා. හුඟ තැන් වලින් අහන එක. හුඟ අය කියනවා හාමුදුරුවෝත් මට කතා කරලා කියනවා. ස්වාමීන් වහන්සේ අහවල් දේශනාව අහලා මේ කට්ටිය තේවත් බොන්නේ කියලා. විකාල භෝජන වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ.